ඒතර සම්මුතියෙන් හේතුඵල අවබෝධ කරගන්න ආකාරය අද දේශනා කරනවා. එහෙනම් එක දවසක් බුදුරජාණන් වහන්සේ ගෙන් ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පවතින මේ ලෝකේ භාග්‍යයක් සත්පුරුෂයන් මත නේද ඔය දහම් පවතින සත්පුරුෂයන් මත බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්ද භාගයක් කොටසක් ඇනි සම්පූර්ණ සත්පුරුෂයන් මත තමයි මේ ධර්ම පවතින්නේ. එහෙනම් ඒක ලස්සන හේතුවක්. හොඳ හේතුවක්. මුල්ම හේතුවක්. පළවෙනි හේතුවක් සත්පුරුෂ ආශ්‍රය. ඉස්සර අපි සත්පුරුෂයා කියන්නේ කවුද කියන එක අඳුර ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, වටහා ගන්න ඕනේ. කවුද සත්පුරුෂයා? සත්පුරුෂ සත්තු මරන්නේ. සත්පුරුෂයා හොරකම් කරන්නෙත් නෑ. සත්පුරුෂයා වැරදි කාමසේවනයන් කරන්නෙත් නෑ. සත්පුරුෂයා බොරු කියන්නෙත් නෑ. සත්පුරුෂයා කේලම් කියන්නෙත් නෑ, පරුෂ වචන කතා කරන්නෙත් නෑ, සත්පුරුෂයා වැඩකට නැති හිස් වචන කතා කරන්නෙත් නෑ. සත්පුරුෂයා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙත් නෑ. එතකොට අඳුන ගන්න පහසුයි. මෙන්න මේ කරුණ වලින් වෙන්ව වාසය කරනවා නම් යම් පුච්චලේ ඒ පුච්චල සත්පුරුෂයෙක්. මේ සත්පුරුෂයා ගෙදර ඉන්නවා. අපි අසත්පුරුෂයෝත් ගෙදර ඉන්නවා. අසත්පුරුෂයයි සත්පුරුෂයයි වෙන් කර ගන්නවා. අසත්පුරුෂයා තමයි අර පස්පව් දස අකුසල් කරන අය. අසත්පුරුෂයා සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයන් කරනවා. බොරු කියනවා, කේලාම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩකට නැති වචන කතා කරනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අසත්පුරුෂය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසත්පුරුෂ ආශ්‍රයෙන් සාමුලින් අයින් වෙන්නේ. එහෙනම් කොහොමද අයින් වෙන්නේ? දැන් ගෙදර ඉන්නවනම් අයින් කරන්නත් බැහැ. එකපාරක් කියන්න දෙපාරක් කියන්න තුන් පාරක් කියන්න අහන්න නැත්නම් එයාව අයින් කරන්න වෙනවා. තමන්ගේම සහෝදරයෙක් වුණත් කරන්න දෙන්නේ. තමන්ගේම දරුවෙක් වුණත් කරන්න දෙන්නේ. ස්වාමියා භාර්යාව වුණත් කරන්න දෙන්නේ. එකපාරක් කිව්වා දෙපාරක් කිව්වා තුන් පාරක් කිව්වා වහන්න නැත්තම් එයාගේ ආශ්‍රය නවත්තන්න වෙනවා. එයි. එයා හින්දා යන්න වෙන්නේ දුගති. ඒ කුච්චල නිසා යන්න වෙන්නේ නිරේ. අපි මොකටද තවත් කව් කෙනෙක් හින්දා අපි නිරේ යන්නේ? අපි අපායේ දුක් විඳින්න. එහෙනම් සත්පුරුෂය ආශ්‍රය කරන්න. ඒක පළවෙනි කාරණය. මුළු ධහමම තියෙන සත්පුරුෂය මත. එහෙනම් පළවෙනි කාරණය ලස්සන හේතුවක්. මොකද්ද? සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂ ආශ්‍රය හේතුවක් වෙනවා ලස්සන ඵලයක් උපදවන්න. ඒ තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. සත්පුරුෂ ආශ්‍රය තියෙන පුජ්‍යලයා සත්පුරුෂය විතරයි තථාගත ධහම ශ්‍රවණය කරන්න බණ ටිකක් අහන්න යන කතා කරන්නේ. ඒ සඳහා පොළඹවන්නේ. ඒ සඳහා උනන්දු කරවන්නේ. උත්සාහවන්ත කරන්නේ සත්පුරුෂය. අන සත්පුරුෂයා නිසා සද්ධර්මය ශ්‍රවණය කරන ලස්සන ඵලයක් උපදී. අසත්පුරුෂයා ආශ්‍රය කළොත් කවදාවත් සද්ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ අසත්පුරුෂය ආශ්‍රය කළොත් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ අසද්ධර්මයක්. අසද්ධර්මයක් ශ්‍රවණය කළොත් ඇති වෙන්නේ අසද්ධාව. සද්ධාව ඇති වෙන්නේ. එහෙනම් සත්පුරුෂ ආශ්‍රය කියන්නේ හොඳ හේතුවක්. ඒකෙන් උපදවන ඵලය තමයි සද්ධර්ම ශ්‍රවණය. ඒ කිව්වේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරවදාළ උතුම් ධර්මයටයි සද්ධර්මය කියන්නේ. ඒ ඵලය උපදවා ගන්න පුළුවන්. ඒ ඵලය හැබැයි හේතුවක් වෙනවා. ඒ සද්ධර්මය නැමැති ඵලය උපදවා ගත්තා. බණ ටික ඇහුවා බුදුරජාණන් වහන්සේ. ඒ සත්පුරුෂය මත. සත්පුරුෂයා තමයි අඬ ගහගෙන. අදත් බණ අහන්න වාඩි වුණා නම් සත්පුරුෂ ආශ්‍රය නිසාමයි. අහල පහල අයත් ඒක රාශි කරගෙන මැදිරිය තුලට ඇවිල්ලා බණ ටික අහන්නේ නිවසේ අහල පහල අයත් එකතු කරගෙන ඇවිල්ලා රූපවාහිනිය ඉස්සරහා වාඩි වෙලා බණ ටික අහන්නේ සත්පුරුෂය. අන සත්පුරුෂය නිසා සද්ධර්මය ශ්‍රවණය කරනවා. අන ලස්සන ඵලයක් ඉපදුනා. ඒ සද්ධර්ම ශ්‍රවණය හේතුවක් වෙනවා. තවත් ලස්සන ඵලයක් උපදවන්නේ. ඒ තමයි ශ්‍රද්ධාව. සද්ධර්මය ශ්‍රවණය කරන කෙනෙකුට විතරයි සද්ධාව නැමැති ඵලය උපදව ගන්න පුළුවන්. ඒ ඵලයේ ඉපදුවේ සද්ධර්මය නැමැති හේතුවෙන්. ඒතර සද්ධර්මය නැමැති ඵලයේ ඉපදුවේ සත්පුරුෂ ආශ්‍රය නැමැති හේතුවෙන්. එහෙනම් කල්පනා කරලා බලන්න ඕනේ සත්පුරුෂය ආශ්‍රය හොඳයිද නැද්ද කියන එක. සත්පුරුෂ ආශ්‍රය හොඳයි. එහෙනම් ඒ තුළින් සද්ධර්මය ශ්‍රවණය කිරීමේ ඒ ඵලය උපදවා ගන්න. ඒ ඵලයේ හේතුවක් වෙනවා සද්ධාව නැමැති ලස්සන ඵලයක් උපදවන. සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරේ ඇතිවෙන පැහැදීම. ධර්මය අහනකොට බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපිට තේරෙනවා වැටහෙනවා අවබෝධ වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කවුද කියලා වැටහෙනවා නම් තථාගතයන් වහන්සේ කෙරේ පහදිනවා. අපි යම් කෙනෙක් ඇසුරු කරන්න ඕනේ එයාගේ ස්වභාවය දැනගන්න. එහෙම නැත්නම් එයා ප්‍රකාශ කරලා තියෙන ප්‍රකාශ දේශන අපි ශ්‍රවණය කළොත් අපට පුළුවන් ඒ පුච්චලයක් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඊළඟ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරනකොට තථාගතයන් වහන්සේ කෙරෙහි පහදින මොනතරම් ශ්‍රේෂ්ඨ පුච්චලද? ඒ කොහොමද? අපි දන්නා බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. අරහං කියන්නේ ඒයි. සියලු ක්ලේශ ධර්මයන් සිතින් බැහැර කරපු නිසා අරහං කියනවා. නික්ලේශී විත රාගි විත දෝෂ විත මොහ රාග රහිතයි බුදුරජාණන් වහන්සේගේ සිත දේශ රහිතයි බුදුරජාණන් වහන්සේගේ සිත මෝහ රහිතයි බුදුරජාණන් වහන්සේගේ සිත දැන් අපි බලන අපේ සිතත් එක්ක සම්බන්ධ කරලා කොහොමද කියලා අපේ සිත අපට පේනවා එතකොට අපේ සිතට රාග එනවා රාගය කියන්නේ ඇලෙනවා. අපේ සිත රාග සහිතයි. අපේ සිත ද්වේෂයෙන් අපේ සිතට අපේ සිත ද්වේෂ සහිතයි. අපි මේ කරුණු දෙකට මේ රාගයට ද්වේෂයට සිත තුළ හොඳට ළඟින්ද ඉඩ දීලා නිහඬව බලන් ඉන්න. සිතට එනවා සිතට ඇතුල් වෙනවා ඇතුල් වෙලා සිතේ දැස ගන්නවා සිතේ ළඟිනවා ඊට පස්සේ සිතේ පළපදියම් වෙනවා රාගයයි දේශයයි. ඒ දෙකට හොඳට පවතිනට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා බලන් ඉන්නවනම් මෝහයක් තියෙනවා. ඒතර අපි කල්පනා කරනවා. බුදුරජාන් වහන්සේට නැත්තම් මේක ඒ සතාගතයන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨද? දේශය කියන එක සහ මුලින්ම නැවත හටගන්නේ නැත්නම් ඒ සිත මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒ දෙක නිරන්තරයෙන්ම සදාකාලිකව හට නොගන්න තැනටපත් කරා නම් එයා මුලාවෙන් මිදිලා ඒ සිත මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒ වගේම තථාගතයන් වහන්සේගේ සිතට මානයක් එන්නේ. සෙය්‍යමාන, සදිසිමාන, හීනමාන. තවත් කෙනෙකුට වඩා ඉහළින් ඉන්න කියලා තථාගතයන් වහන්සේට සිතුවිලි පහළ වෙන්නේ. තවත් කෙනෙක් එක සමාන කරලා කතා කරන්න තථාගතයන් වහන්සේට සිතුවිලි පහළ වෙන්නේ නැහැ. තවත් කෙනෙකුට වඩා පහත් කියලා තමන්ගේ සිත තුළ සිතුවිලි ඇති වෙන්නේ නැහැ. තේයමාන, සදිසිමාන, හීනමාන. ත්‍රිවිධ මානෙන් එක මානයක්වත් නැත සාගතයන් වහන්සේ. අපි බලන අපේ සිත තුළ අපේ සිත තුළ තියෙන. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවා මෙන්න මේ කරුණු දැනගෙන කරුණු දැකගෙන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කිසිම දික්කියක බැඳිලත් නැහැ. එක පුච්චලෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ බණ අහලා මට නම් දැන් කිසිම දික්තියක් නැහැ කිව්වා. මට දැන් කිසිම දික්තියක් නැහැ කිව්වා. තථාගතයන් වහන්සේ දේශනා කරන බමුණ ඒ නැහැ කියලා හිතන එක දික්තියක්ම තමයි කිව්වා. ඒක දික්තියක්. Taman ගාව දික්ටි නැහැ කියලා හිතන ඒක දික්තියක්. ඒ දික්තිය ඉල්ලලා ඉන්න අය. මොකද්ද? Tamanගේ සිත තුළ කිසිම දික්තියක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බමුණ ඒකම දිට්ඨියක් කියලා. අන තථාගතයන් වහන්සේට දිට්ඨි නැහැ. දිට්ඨි කියන්නේ වැරදි දැකීම. 62ක් දිට්ඨි. උච්ඡේද දිට්ඨි 44ක් සාසත දිට්ඨි 18ක් එකක්වත් තථාගතයන් වහන්සේට නැහැ. අපිට අපිට තියෙනවා අපි විවිධ දේවල් වලින් යම් දෙයකින් අපේ අරමුණ ඉටු වෙන්නේ නැත්නම් අපි තවත් දෙයක් හොයනවා අපේ අරමුණ ඉටු කරගන්න. විවිධ දෙඋපක්‍රම යොදනවා. විවිධ තැන්වලට යනවා. විවිධ තැන්වල ගිහිල්ලා යදිනවා. ඉල්ලනවා. වැඳ වැටිලා ඉල්ලනවා. පෙරලි පෙරලි ඉල්ලනවා. වඳුරු ගැට ගහලා ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේ ඉල්ලන්න ධර්මයක් දේශනා කළේ නේ. අවබෝධ කරගන්න ධර්මයක් දේශනා කළා කියන්නේ. අපි ගාව දික්ටි කියනවා. මේ දේ සුබයි කියලා අපි අරගන්න පුරුදු වෙලා තියෙනවා. මේ මේ දේ අසුබයි කියලා. එහෙන් දකින ලස්සන දේවල් සුබයි කියලාම තමයි අපි අරන්නේ. එහෙන් දකින අකමැති දේවල් අමනාප දේවල් අසුබයි කියලා ගන්න. වැරදියි. අසුබ දේවල් සුබ දේවල් මහා මංගල සූත්‍රයේ කරුණු 38කින් පැහැදිලි කරා තථාගතයන් වහන්සේ. මොනවාද සුබ මොනවාද අසුබ? සුබ කියන්නේ යහපත් දේවල්. මාතා පිතු උපට්ඨාන පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්ත ඒතම් ඒක යහපතයි කියෝ වාව් සච්ඡන්ත සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතා සයාවාච ඒකනම් යහපතයි කියෝ සුභයි කියෝ මෙන්න මේ ආකාරයෙන් මහා මංගල සූත්‍රයේ කරුණු 38ක් තියෙනවා 38න් දේශනා කළේ සුභා සුභ දේවල් බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මිනිස්යන්ට මේ පැහැදිලි කරා සුභා සුභ දේවල් හැබැයි අපි විවිධ ආකාරයෙන් සුභසුභ දේවල් ගන්න පුරුදු වෙලා තියෙන ඒවා දික්ටි. තථාගතයන් වහන්සේ දික්ටි එකක්වත් නැහැ. එහෙනම් ඒ සිත මොනතරම් නිර්මලද, මොනතරම් පිරිසිදුද, මොනතරම් පවිත්‍රද? ඒ සිත අන පහදිනවා අපි. ඒ බුදුරජාන් වහන්සේගේ සිත ගැන බලන්න ඕනේ අපි. මොන වගේ සිතක්ද, මොන වගේ සිතුවිලිද සිත තුළ හටගන්නේ? අපේ සිතත් බලනවා අපි. අපේ සිතේ හටගන්නේ මොන සිතුවිලි? ඒ තමයි බුද්ධානුස්සති කියලා කියන්නේ ඒක. කමඨහනක් ඒක. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් අනුව අපි සිතනවා. බුදුරජාණන් වහන්සේ 73ක් ඥාන උපදවා ගත්තා. හයක් අපට උපදවන්න බෑ. සදාසාධාරණ ඥාන අනිත් 67ම අපට උපදවන්න පුළුවන්. හැබැයි අපි එකක්වත් උපදවාගෙන තියනවාද කියලා තමන්ගේ සිතින් විමසලා බලන්න පුළුවන්. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපිට තේරෙනවා වැටහෙනවා අවබෝධ වෙනවා. ඒ අනුව තථාගතයන් වහන්සේ කෙරෙහි පහදිනවා ඒ කියන්නේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නිවැරදිව පහදිනවනම් බුදුරජාණන් වහන්සේට සැකයක් නැහැ. කිසිම තැනක සැකයක් නැහැ. ඇයි? සියල්ල දන්නවා සියල්ල දකිනවා තථාගතයන් වහන්සේ. අතීතයේ සියලුම දේවල් දකිනවා අනාගතයේ සියලුම දේවල් දකිනවා වර්තමානයේ සියලුම දේවල් දකිනවා අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රය තුළ සිදුවෙන සිදු වුණු ඒ සියලු දේ දකින බුදුරජාණන් වහන්සේ අපි දකිනවද අපිට කිසි දෙයක් දැක ගන්න බැහැ එහෙනම් බුදුරජාණන් වහන්සේගේ සිත කොයි වගේ සිතක්ද බුදුරජාණන් වහන්සේගේ සිතේ තණ්හාව නැහැ දික්කිත් නැහැ මානයක් නැහැ. අපේ සිතේ තණ්හාවක් තියෙනවා. මානයක් තියෙනවා. දික්ටි තියෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේ කෙරේ පහදින්නේ ඒ ගුණයන් හා ඥානයන් දැකලා. ඒ ගුණයන් හා ඥානයන් දැකලා. ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානය. සතාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ඥානයක්. ඒක සියලු බුදුවරයන් වහන්සේලාට විතරක්. ආස්‍යා නොසේ ආස්‍යා අනුස්සය යම්තම් හරි තියනවනම් ඒක දැනගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරයි. කෙලෙස් චුට්ටක් තියනවාද? මධ්‍යම ආකාරයට තියනවාද? ඒක අයිහෙලින්ම තියනවාද කියන්නේ? ආශ්‍රය අනුසය වශයෙන්. යමක ප්‍රාතිහාර ඥානෙ. මේක ලෝකෙ කිසි කෙනෙකුට උපදවන්න බෑ. මහා කරුණා සමාපatti ඥානය. මහා කරුණාවෙන් ලෝකය දිහා බලන්නේ. Tamante යහපතක් කරගන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලෝකය දිහා බලන්නේ. අන් අයගේ යහපත පිණිස. අද මගෙන් කාටද යහපතක් වෙන්නේ? පෘථග්ජන පුච්චලයා බලන්නේ මම මට අද කවුද යහපතක් කරන්නේ? අද කොහොමද මගේ ජීවිතය ගොඩනගාගන්නේ? බුදුරජාණන් වහන්සේ කල්පනා කරගෙන නෙමෙයි. මේ අවබෝධ කරගත්ත ධහම මේ ධහමෙන් අද ප්‍රයෝජන ගන්න කවුද? ඒ පුච්චලයා හොයාගෙන සතපොම් ගණන්, සිය ගණන්, දහස් ගණන් ගියා. පයෙන් වඩෙන්න පුළුවන් තැන් වලට පයෙන් වැඩියා. ඉර්ධියෙන් වඩින්න ඕන තැන් වලට ඉර්ධියෙන් වැඩිය. ළඟ ඉන්නවා නම් එයාට ළඟ ඉඳගෙන බණ කිව්වා. ඒ මහා කරුණාවෙන්. සබ්බඤ්ඤත ඥානෙ. සියල්ල දන්නවා සියල්ල දකිනවා. අනාවර ඥානෙ. ඒ ඕනම දෙයක් අනාවරණය කිරීම. නිවැරදිව අනාවරණය කිරීමේ හැකියාවක් තියෙන බුදුරජාණන් වහන්සේට. අන්න ගුණයන් හා ඥානයන් පොඩ්ඩක් හොයන්න. එතකොට තථාගතයන් වහන්සේ කවුද කියලා පහදි අන්න තේරුම් ගන්නවා අන්න අවබෝධ කර ගන්නවා Tamanට වැටහෙනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? මේ තරම් ශ්‍රේෂ්ඨ පුච්චලයේ තව ඉන්නවද? ඒ හිතියොත් තවත් බුදු කෙනෙක් විතරයි. අන්න සද්ධාව ඇති වෙනවා. ප්‍ර ධර්මයේ කෙරේ. ඒකට ධර්මයේ පිළිබඳව සොයනකොට ධර්මයේ පිළිබඳව විමර්ශනය කරනකොට ධර්මයේ පිළිබඳව පහදිනවා. සුළුවෙන් ගත්තත් පහදින්න පුළුවන්. සත්තු මරණ එක හොඳයිද නොමරණ එක හොඳයිද කියලා සුට්ටක් හරි මොලේ තියෙන කෙනෙක්ගෙන් අහුවොත් කියයි නොමරණ එක හොඳයි කියලා. හොරකම් කරන එක හොඳයිද නොකරන එක හොඳයිද කියලා අහුවොත් සුට්ටක් හරි ප්‍රඥාව තියෙන පුච්චලෙක් කියන්නේ හොඳම නෑ හොරකම් කරන එක. වැරදි කාම සේවනයන් කරන එක හොඳයිද නොකරන එක හොඳයිද කියලා ඇහුවොත් බුද්ධිමත් පුච්චලෝ කියන්නේ නොකරන එක තමයි හොඳ කියලා. බොරු කියන එක හොඳයිද නොකරන එක හොඳයිද කියලා ඇහුවොත් බුද්ධිමතා කියයි නොකරන එක හොඳයි. බොරු බොරු නොකියන එක හොඳයි. මත්පැන් මාත්‍රාව්‍ය පාවිච්චි කරන එක හොඳයිද නොකරන එක හොඳයිද කියලා ඇහුවොත් නුවණ තියෙන කෙනෙක් කියන්නේ පානය නොකරන එක හොඳයි. බලන්න. සුළුවෙන් ගත්තත් හොඳයි කථාගතයන් වහන්සේගේ දහම. මධ්‍යමෙන් ගත්තත් හොඳයි. රූපාවචර අරූපාවචර ධ්‍යාන එහෙම ගත්තත් හොඳයි. සෝවාන් සක්‍රදාගාමී අනාගාමී අරිහත් අගින් ගත්තත් හොඳයි. ඒ ධහම අරගෙන ආවේ මහා සංඝරත්නය සංඝරත්නය කෙරේ පහදිනවා. මේ කෙටියෙන් කියන්නේ. සද්ධාව ඇති වෙන ආකාරය ධර්මයේ කෙරේ පහදිනවා. ඒ ධර්මය අරගෙන එන මහා සංඝරත්නය කෙරේ පහදිනවා. ඒ ධර්මය දේශනා කරපු ශ්‍රේෂ්ඨතම ලෝකේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවා. සද්ධාව අචලයි. හැබැයි අචල වෙන්නේ ධර්මය හරියටම අවබෝධ කරගත්තොත් පසුගිය සතියේ දේශනා කර ඒ ධහම හේතුඵල ධහම පැහැදිලි කරා ඒ තුළ නිවැරදි මනස පවත්වන්න පුළුවන් නම් සැකය විචිකිච්ඡාව අවසන් වෙනවා එහෙනම් සද්ධාව සද්ධාව හේතු වෙනවා තව ලස්සන ඵලයක් උපදවන්න. ඒතර සත්පුරුෂ නැමැති හේතුව ලස්සන ඵලයක් ඉපදුවා ඒ තමයි සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය නැමැති හේතුව ලස්සන ඵලයක් ඉපදුවා තුනුරුවන් කෙරෙහි සිත පැහැදුවා. තුනුරුවන් කෙරෙහි සිත පැහැදුවා සද්ධාව. ඒ සද්ධාව හේතුවක් වෙනවායි. ඒ මොකද? සද්ධාව තියෙන පුච්චලයා නුවණින් මෙනෙහි කරනවා. නුනුවණින් නෙමෙයි නුවණින් මෙනෙහි කරනවා. නුනුවණින් මෙනෙහි කරන පුච්චලයා කරන්නේ අකුසල. නුවණින් මෙනෙහි කරන පුච්චලයා කරන්නේ කුසල. ඇයි? සද්ධාව තුළ සිත පැහැදිලා තියෙන්නේ තුනුරුවන් කෙරෙහි ඒ පුච්චලයා ආයි නුනුවණින් මෙනෙහි කරන්නේ නුවණින් විතරයි මෙනෙහි කරන්නේ. අන ලස්සන තව ඵලයක් ඉපදුවා. හැබැයි ඒකත් හේතුවක් වෙනවා. ඒකත් හේතුවක් වෙනවා. ඒ නුවණින් මෙනෙහි කිරීම හේතුවක් වෙන තව ලස්සන ඵලයක් උපදවන්නේ. ඒ මොකක්ද? මනා නුවණක් ඇති වෙනවා. නුවණින් මෙනෙහි කරන පුච්චලයට විතරයි මනා නුවණක් ඇති වෙන්නේ. අන්න තවත් ලස්සන ඵලයක් උපදිනවා. මනා නුවණක් ඇති වෙනවා. හොඳට නුවණ මෙහෙවන්න පුළුවන්. මනා නුවණ අර නුවණින් මෙනෙහි කිරීම නැමැති හේතුයෙන් හටගත්ත ඵලයක් හැබැයි ඒක හේතුවක් වෙනා තවත් ලස්සන ඵලයක් උපදවන්නේ. මනා නුවණ තියෙන පුච්චලගේ ඉන්ද්‍රිය සංවරයි. එයාගේ අස සංවරයි. එයාට සංවරයි කියන්නේ ඇහැට පෙනෙන රූප පිළිබඳ වැළෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. කන සංවරයි. කනින් අහන ශබ්ද පිළිබඳ වැළෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. එයාගේ නාසය සංවරයි. නාසයෙන් විඳින ගඳ සුවඳ පිළිබඳ වැළෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. එයාගේ දිව සංවරයි. ඒ දිවෙන් විඳින රසය පිළිබඳ වැළෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. එයාගේ කය සංවරයි. ඒ කායෙන් ලබන පහස පිළිබඳව ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එයාගේ මනස සංවරයි, ගන්න අරමුණ තුළ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. අන ඉන්ද්‍රිය සංවරයි ලස්සන ඵලයක් උපදවා මන නුවණ හේතු කරගෙන. ඒතර මන නුවණ නැමැති ඒ ඵලය හේතුයි ඒක උපදිවේ තව ලස්සන හේතුවකින් ඒ තමයි නුවණින් මෙනෙහි කළා. නුවණින් මෙනෙහි කරන්න හේතු වුණේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව නැමැති ඵලයේ උපදිවේ සද්ධර්මය ශ්‍රවණය කිරීම නැමැති හේතුවෙන්. සද්ධර්ම ශ්‍රවණය කිරීම නැමැති ඵලයේ උපදිවේ සත්පුරුෂ ආශ්‍රය කියන නැමැති හේතුවෙන්. මලන ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා මේ හේතුව හැදුවොත් මේ ඵලය උපදවන්න පුළුවන්. දැන් ඉන්ද්‍රිය සංවරයි. හැබැයි ඒකත් හේතුවක් වෙනවා. ඒකත් හේතුවක් වෙනවා. මොකටද? ත්‍රිවිධ සුචරිතයට. ඉන්ද්‍රිය සංවර පුච්චලයක් කයෙන් අකුසල් කරන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර පුච්චලය වචනයෙන් අකුසල් කරන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර පුච්චලය සිතින් අකුසල් කරන්නේ නැහැ. ත්‍රිවිධ සුචරිතයේ යෙදෙන අන්න තව ලස්සන ඵලයක් උපදවන. ඒ මොන හේතුවෙන්ද? ඒ ත්‍රිවිධ සුචරිතය නැමැති ඵලයේ උපදිවේ ඉන්ද්‍රිය සංවරය කියන නැමැති හේතුව. ඒ හේතුව නැමැති ඒ හේතුව නැතුව ඒ ඵලය උපදවන්න බෑ. තව ලස්සන ඵලයක්. හැබැයි ඒක ආයි හේතුවක් වෙනවා. ඒ ත්‍රිවිධ සුචරිතය හේතු වෙනවා. තවත් ලස්සන ඵලයක් උපදවන්න. ඒ තමයි සතර සතිපට්ඨාන. අන්න එනවා නිවන් මාර්ගය. අන්න එනවා නිවන් මාර්ගය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට හරි දානන්ද හාමුදුරුවෝ. ඔව්. මුළු දහවම තියෙන සත්පුරුෂයන් මත. දැන් ආවා ත්‍රිවිධ සුචරිතයේ යෙදෙනවා නම් යම් කෙනෙක් එයා නියත වශයෙන්ම සතර සතිපට්ඨානේ වඩනවා. සතර කිව්ව හතරට. සති කිව්ව 100ට. ප ဋ ාණ කිව්ව 30ට. සතර ආකාරයෙන් සිත පිහිටවීමට කිව්වා සතර සතිපට්ඨාන. කායේ කායානුපස්සී විහෙරති. මේක ලස්සන ගාථාවකින් බුදුරජාන් වහන්සේ දේශනා කරන මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ මහණෙනි එකම ධර්මතාවයයි. ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සිත හොඳට සුද්ධ වෙන්න, පිරිසිදු වෙන්න, වඩාත්ම පිරිසිදු වෙන්න. චිත්ත සත්තාන විසුද්ධිය. ශෝක පරිද්දවාන. ශෝකය හැඬීම, පරිද්දවාන සමතික්කමාය පරිදේව කියන හැඳින් සමතික්කමාය සමනය කරගන්න සෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය දුක් දොමන සතුරු දහන් කරගන්න සඳහා දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය ඥායස්ස අධිගමාය පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඥායස්ස කිව්වේ ඥානේ ඉහළට ගැනීම සඳහා පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඥාය සද්ධිකමාය නිබ්බානස්ස සච්චි කිරියය නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා යදිදං චත්තාරෝ කොමන හතරක්ද ඉද බික්කවේ බික්කු මහණෙනි දරුවෙන් කායේ කායानुපස්සී විහෙරති මහණෙනි කයේ කායානුව බලමින් වාසය කරයි වේදනාසු වේදනානුපස්සී විහෙරති හටගන්න කායික මානසික වේදනාවන් පිළිබඳ දකිමින් වාසය කරන්න. වේදනා සු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිත හැසිරෙන ආකාරය බලමින් වාසය කරන්න. කොහොමද සිත හැසිරෙන්නේ කියලා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. මේ ලෝක ධර්මතාවේ තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන විශ්වයේ යථාර්ථයයි. තථාගත ධහම කියන්නේ. ඒ ධර්මයට අනුව හිතන්න, මෙනෙහි කරන්න. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ආතාපි ආතාපි කියේ කෙලස් වලට. ආතාප. තවනම දවන සම්පජාන සතිම හොඳ සීයෙන් යුක්තව විනය්‍ය ලෝකයේ මේ ස්කන්ධ පංචකය ලෝකයේ කියේ ස්කන්ධ පංචකය විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං විෂම ලෝභය බැහැර කරන්න, ද්වේෂය බැහැර කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන මෝහයක් ගැන කතා කරන්නේ ලෝභයයි දේශයයි බැහැර කරන්න කියන්නේ. අවිජ්ජා දෝමනස්ස. ඇයි? ලෝභයයි දේශයයි බැහැර කළොත් මෝහයක් නැහැ. මෝහයෙන් යුක්ත පුච්චලයට විතරමයි රාගයයි දේශයයි එන්නේ. ලෝභයයි දේශයයි එන්නේ. ඒ නිසා සතාගතයන් වහන්සේ කරුණ දෙකයි මෙතන දිගන්නේ. අවිජ්ජා දෝමනස්ස. අපර බැහැර කරන්න තියෙන කරුණු තුනක් නෑ. දෙකයි. ලෝභයයි දේශයයි. එහෙනම් සතර සති සිහිය ප ဋ ාණ පිළිටුවා. කායේ කායानुපස්සී විහෙරති. කොහොමද? මේක බෙදන්නේ. කායේ කායानुපස්සී විහෙරති. ඒක බෙදන්න කලින් ඉස්සෙල්ලා සිත පොඩ්ඩක් සමතේකට පත් කරගන්න ඕනේ. සිත සමතේකට පත් කරගන්න පුළුවන් ඒ සඳහා කමඨහන් 40ක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. කර්ම කියන්නේ සිතුවිලි වලට ස්ථාන කියන්නේ තැන. දැන් අපේ සිතුවිලි පවතින්නේ කෙලෙස් මත. පංච නීවරණ මත. අපේ සිත පවතින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව බැහැර කරන්න නම් මෙන්න මේ 40න් එකක් ගන්න. සම 40 කර්මස්ථාන. 40 සම 40කට සම කරලා බුදුරජාණන් වහන්සේ සිත පිහිටවන්නේ සූත්‍රය 40 දේශනා කළා. කර්ම කියන්නේ සිතුවිලි වලට ස්ථාන කියන්නේ තන. දැන් අර නීවරණත් එක්ක පැටලිලා තියෙන සිත, කෙලෙස් වල පැටලිලා තියෙන සිත අපි අරගෙන අපි කියනවා මේ 40න් එක කර. දැන් උදාහරණයක් ගත්තොත් මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආනාපාන සති. දැන් මේ ආනාපාන සති කමඨහනම සියලු දෙනාටම සාධාරණ වෙන්නේ නැහැ. එහෙමනම් තථාගතයන් වහන්සේ එකම කමඨහනයි දෙන්නේ. නැහැ. 40ක් දේශනා කළේ මේ 40න් කැමති එකක් ගන්න පුළුවන්. අනුස්සති 10ක් තියෙනවා. තමයි ඉස්සෙල්ලා කිව්වා බුද්ධානුස්සති. ඒ බුදුරජාන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් මෙනෙහි කිරීම බුද්ධානුස්සති. ඒ ධර්මය මෙනෙහි කිරීම එකින් එක එකින් එක ගලපලා බැලීම ධම්මානුස්සති. ඒ සංඝයාගේ ගුණයන් මෙනෙහි කිරීම ඉදිපිටපන්න, ඥාය පිටපන්න, සාමීචි පිටපන්න, එයාදී ගුණයන් මෙනෙහි කිරීම සංඝානුස්සති. තමන් සමාදන් වෙච්ච සීලය කැඩෙන්නේ බිඳෙන්නේ paludu වෙන්නේ නැතුව හොඳින් ආරක්ෂා කරගෙන ආය නැවත ප්‍රත්‍යාවේක්ෂා කළොත් සීලානුස්සති. ඒ තුලත් සිත නවතිනවා. කමඨහන්. මරණානුස්මති මරණය ගැන නිතර මෙනෙහි කරලා ඒ තුලිනුත් සිත සමාධිගත කරන්න පුළුවන්. ආනාපාන සති, දේවතානුස්සති, ඡාගානුස්සති, උපසමානුස්සති, ඒ අනුසති 10ක් තියෙනවා. අසුබ 10ක් තියෙනවා. උද්දුමාතක විනීලක විකුම්භක විච්ඡිද්දක වික්කිට්ඨක හත වික්කිට්ඨක ලෝහිතක පුලවක අට්ඨක යাদি වශයෙන් අසුබ 10ක් තියෙනවා. කසිනක් 10ක් තියෙනවා. පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ. පඨවි ආපෝ තේජෝ වායෝ. නීල පීත ලෝහිත ඕදාත ආලෝක ආකාශ. මේ සෑම එකකින්ම කරන්න පුළුවන් සිත සමාධිගත කිරීමක් විතරයි. කායගත සති ඒකේ සමාධිගත කරන්නත් පුළුවන්. හැබැයි කායගත සතිය විදර්ශනාවට හරවන්නත් පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවා. විදර්ශනාවටත් අයිති සමතයටත් අයිති. කායගත සති කියන කමටහන්. දැන් අනුස්සති 10, අසුබ 10, කසින 10 මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන්නේ ඒ සිතුවිලි පවත්වන්න පුළුවන් තැන් ඒ සිතුවිලි වලට. කර්ම කියන්නේ සිතුවිලි වලට ස්ථාන කියන්නේ තන. එහෙනම් මේ සිතුවිලි නවත්තන්න පුළුවන් තැන් තමයි කමඨහන් කියලා කියන්නේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ඒ සතර බ්‍රහ්ම විහරණ. බ්‍රහ්මයන් වගේ වාසය කරනවා. අරූපාවචර ධ්‍යාන හතරයි. ඒ සිත සමාධිගත කරන ආකාරය. සමාධියක් ඒක ඉතින් ඉහළට ගිහිල්ලා ධානා වශයෙන් උපදවනවා. ආහාරයේ පිළිකුල් සංඥා හා චතු ධාතු විවස්ථාන. ආහාර පිළිකුල් වශයෙන් බැලින් රස රස සංඥා රස තණ්හාව නැති වෙනවා. ආහාරය පිළිකුල් වශයෙන් බලන කෙනෙකුට. අනිත් එක චතු ධාතු විවත්තාන කියන්නේ සතර මහා ධාතු හැටියට මෙනෙහි කරනවා යම් කිසි කෙනෙක්. අන්න එකයි තියෙන්නේ විදර්ශනාවට. එකක් අරගෙන තියෙනවා විදර්ශනාවට අනිත් 39ක් බුදුරජාණන් වහන්සේ සමතේට දාලා තියෙනවා. සතරමා ධාතු හැටියට යම්කිසි කෙනෙක් මෙනෙහි කරන්න තේරුම් ගන්න මෙනෙහි කරලා තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් නම් සතරමහා ධාතු හැටියට එතෙන් තමයි විදර්ශනාව පටන් ගන්න විදර්ශනාව ආරම්භ වෙන්නේ. අනේ විදර්ශනාව ටිකක් දාලා තියෙනවා. එහෙනම් මේ 40 නෝන එකක් අරගෙන අතීත අනාගත දෙක අතහරින්න ඕනේ. අතීතය පිළිබඳව කල්පනා කිරීම අතහරින්න. ඇයි අතීතය පිළිබඳව කල්පනා කිරීම අතහරින්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ? අතීතේ මැරිලා ඉවරයි. මැරිච්ච අයත් එක්ක සම්බන්ධකම් පවත්වන එක මෝඩකමක්. ඒ නිසා අතීතය පිළිබඳව කල්පනා කිරීම අතහරින්න කියලා. ඉපදිලා නැති අයත් එක්ක සම්බන්ධකම් පවත්වන එකත් මෝඩකමක්. තව මොහොතකින් ඇති වෙන සිතුවිල්ල අපි කාටවත් කියන්න බෑ. ඒ සිතුවිලි තාම ඉපදිලා නැහැ. ඒ පිළිබඳව සිතුවිලි හදනවා නම් ඒකත් අඥානකම. තථාගතයන් වහන්සේ දේශනා කරන වර්තමානයේ සිදුවෙන සිදුවීම් තුළ විදර්ශනා ප්‍රඥාවෙන් ඉඳ. ඒතර අතීතය අතහැරිය අනාගතය අතහැරිය සියලුම බලාපොරොත්තු අතහැරලා වාඩි වුණොත් භාවනාවට හොඳයි. මොනවා හරි දෙයක් මම ලබා ගන්නවා කියලා වාඩි වුණොත් භාවනාවට ඒ දේ ලැබෙයි. නොලැබෙන එකම දේ නිවන. සියලුම බලාපොරොත්තු අතහැරලා වාඩි වුණොත් භාවනාවට වෙන මොනවත් ලැබෙන්නේ ලැබෙන එකම දේ නිවන. ඇයි? නිවන තියෙන්නේ බලාපොරොත්තු රහිත තැන. සහිත තැන තියෙන්නේ සසර. අතීතය අල්ලගත්තොත් සසර. අනාගතය අල්ලගත්තොත් සසර. වර්තමානයේ සිදුවෙන දේ පිළිබඳව නුවණින් ඉඳ. ඒ තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අන ප්‍රඥාව. එහෙනම් සතර සතිපට්ඨානය. ඒතර ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒන් යම් සමාධියක් ඇති කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් සමාධිය කියන්නේ. සිත එක්තෙන් බව. අරමුණක වැඩි වෙලාවක් පැවැත්ීමේ හැකියාව. ඒකට තමයි සමාධිය කියන්නේ. ඒ සමාධිය ටිකක් ඇති කරගන්න ඊට පස්සේ ඒක තව තියෙනවා සතර ඉරියව්ව තුළ Tamanට අපහසු නම් Tamanට හිතෙනවා නම් මට සමාධිය අඩුයි කියලා සියුම් සමාධියක් එන්නේ ඉස්සලාම ගන්න කමටහන තුල. ඊට පස්සේ සතර ඉරියව්වම පවත්නවා සීයෙන් යුක්ත. නැගිටිනකොට නැගිටින බව විතරයි දැනගන්නේ. වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ. සක්මන් කරනවා නම් සක්මන් කරන බව විතරයි දැනගන්නේ. වාඩි වෙනවා නම් වාඩි වෙන බව විතරයි දැනගන්නේ. සතපෙනවා නම් නිදා ගන්නවා නම් නිදා ගන්න බව විතරයි දැනගන්නේ. ඒක ඉරියව් හතර තුළ. ඒකට කියනවා ඉරියාපත භාවනාවක්. ඒ හතර තුළ සිත පවත්නවා. සතර ඉරියව් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට හිතෙනවා නම් මට තවත් මදි සමාධිය නැත්නම් චිත්ත ඒකාග්‍රතාවය මගේ තාම සිත වික්ෂිප්ත වෙනවා මගේ සිත තාම විසිරෙනවා විවිධ අරමුණු වල තාම එල්ලෙනවා කියලා තමන්ට හිතෙනවා නම් යම් කාලයක් වෙන් කරගෙන ඒක සාමාන්‍යයෙන් පළා විනාඩි 10ක් වුණත් තමයි වෙන් කරගෙන ඒ විනාඩි 10 තුළ සිදුවෙන සියලුම ක්‍රියාවන් ඒ කරන ක්‍රියාව පිළිබඳ විතරක් සිත තියන්නේ. ඕනම වැඩක් කරන්න පුළුවන්. ගෙදර දොරේ වැඩ කරන්න ඕනම වැඩක් කරතේ. ඒ සියලුම කරන ක්‍රියාවන් පිළිබඳව විතරයි සිත. අතීත අනාගත දෙක අතහැරලා. ඒකට ඒ ඕනම කාර්යයක් කරන්න පුළුවන් ඒ කාර්යය තුළ සිත හිටිනවා. අන්න සිත හොඳට සමාධි වෙන ඊට පස්සේ බලවත් වෙන සමාධිය. සිත ඒකාග්‍රතාවයේ බලවත් වෙන. ඒක අපට ඕනේ විදර්ශනාවට යන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් ওই පංචස්කන්ධය බෙදන්න. දැන් ස්කන්ධ පංචක බෙදන්න. අධ්‍යාත්මයෙන් පටන් ගන්න. අධ්‍යාත්මය තුළතින්ම පටන් ගන්න. බෙදන්න වෙන් කරන්න. 42කට වෙන් කරන්න පුළුවන්. කොහමද? 20ක් තදගතියට අයින් කරන්න පුළුවන්. 12ක් දියර ගතිය, ආපෝ ගතිය, ඇලෙන ගතිය, වැగిරෙන ගතියට අයින් කරන්න පුළුවන්. හතරක් තේජෝ ධාතුවට අයින් කරන්න පුළුවන්, හයක් වායෝ ධාතුවට අයින් කරන්න පුළුවන්. 42කට ගන්නත් පුළුවන්. අපහසු නම් 32කට ගත්තත් ඇති. කුණුප කොටස් 32ක් කියන්නේ. කුණු වෙච්ච කොටස් 32ක්. කුණු වෙලා යන කොටස් 32ක්. අන්න එකින් එක එකින් එක එකින් එක ගන්න. S long near that sum. Sum that near long S. දැන් ඒ විදිහට ඉස්සලා හොඳට පාඩම් කරගන්න ඕනේ මේ 32ම. ඉස්සලා 20ක් අරගන්න. කාය ගන්න. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඉහළ පහළ යන්න ඕනේ. කෙස් ලම් නිය දත් සම්. මේ කෙස් කියනකොට කෙස් වල සිත තියෙන්න ඕනේ. බාහිරට යන්න බෑ. ලොම් කියනකොට ලොම් වල සිත තියෙන්න ඕනේ. නිය කියනකොට නිය වල සිත තියෙන්න ඕනේ. දත් කියනකොට දත් වල සිත තියෙන්න ඕනේ. සම් කියනකොට හැම තුල සිත තියෙනවා. ආයි නැවත උඩට එනකොටත් ඒ විදිහමයි හම් කිය සම් කියනකොට සමේ සිත තියෙනවා. අන්න ඒ විදිහට සිත තියෙනවා ඒ ස්ථානයට ඒ අවස්ථාවේ. ආයි ගන්න තවත් පහක්. එස් ලම් නිය දත් සම්. සම් දත් නිය ලම් කෙස්. කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටලොඳ වකුගඩු වකුගඩු ඇටලොඳ ඇට නහර මස් සම් දත් නිය ලොම් කෙස් ශරීරයට අපහසුවක් නැතුව Tamanට අපහසුයක් නැති ආකාරයට වඩාත් වේගයෙන් යන්නේ නැතුව වඩාත් හිමින් යන්නේ නැතුව මෙනෙහි කරනවා. ඇයි මේ මෙනෙහි කරන්නේ කිව්වේ? මේ තියෙන කොටස් ටිකක් කියන එක හොඳට සිතට අනුගත වෙන්න ඕනේ, සිතේ සනිටුහන් වෙන්න ඕනේ, සිතේ පළපදියම් වෙන්න ඕනේ. තියෙන කොටස් ටිකක්මයි. අනේ එතනදී මේ මමත්වයේ කියන එක බැහැර වෙනවා. ඇයි? කොටස් 32ක් සිතට අනුගත වෙලා තියෙනවා. මානසින් දකින්න කොටස් 32ක්. දෙතිස් කුණප කොටා. ඊට පස්සේ අනිත් ඒවාත් ගන්න ආපෝදාස් වෙන හතර හතර ගන්න. කෙල සෙම සොටු කඳුළු කඳුළු සොටු සෙම කෙල ඒ ආදි වශයෙන් හතර හතර ගන්න. ඒතර කෙල කියනකොට කෙලවල සිත තියෙනවා. සෙම කියනකොට සෙමවල සිත තියෙනවා. සොටු කියනකොට සොටුවල සිත තියෙනවා. කඳුළු කියනකොට කඳුළුවල සිත තියෙනවා. අනේ ආදි වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අතීත අනාගත දෙක අතහැරලා මෙනෙහි කරනවා. එතකොට කොටස් 32 හොඳට වෙන් වෙලා පේනවා. දර්ශනය වෙනවා. දකිනවා. පුජ්‍යලයේ දකින්න බෑ. ඒ කොටස් 32කින් එක කොටසක්වත් පුජ්‍යලයකටයි සේවත් නෙමෙයි. අන්න යම් කිසි කෙනෙක් නිවැරදිව දකිනවා. ඒ දැකීම දර්ශනයයි. අන්න ඒ විදිහට ඊට පස්සේ ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තවත් විදිහකට මෙනෙහි කරන්න. කොහොමද? කෙස්වල තියෙන වර්ණයක්. සෑම කොටසකම තියෙන වර්ණයක්. 32ෙම තියෙන වර්ණයක්. වර්ණ වශයෙන් බලන්න. වර්ණ වශයෙන් මෙනෙහි කරන්න. වර්ණ වශයෙන් සිතට අනුගත කරගන්න. වර්ණ වශයෙන් සිතේ සනිටුහාන් කරගන්න. සිතේ බලවත් කරගන්න මේ වර්ණේ. කෙස් කළු පාට ඒවා තියෙනවා, සුදු පාට ඒවා තියෙනවා, දුඹුරු පාට ඒවා තියෙනවා. මේ විවිධ වර්ණයන්ගෙන් යුක්තයි. වර්ණයක් තියෙනවා. ඒ වගේම සිතට අනුගත කරගන්න, සිතේ හොඳට සනිටුහාන් කරගන්න, සිතට හොඳට බලවත් කරගන්න ඒක ගන්ධයක් තියෙනවා. තියෙන ඒක ස්වභාව ගන්ධයක් තියෙනවා. ඒ වගේම ඒක තියෙනවා සටහනක්. සෑ කොටස් 32ෙම තියෙනවා සටහන. කෙස්වල තියෙනවා සටහන. දික්කේව තියෙනවා, කෙටිේව තියෙනවා, කුපුරච්චේව තියෙනවා. ඒ ආදි වශයෙන් තියෙනවා. සටහන් වශයෙන් තියෙනවා. පිහිටි ස්ථාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙනෙහි කරන්න පිහිටි ස්ථාන වශයෙන්. කෙස් තියෙන්නේ කොහෙද ලොම් තියෙන්නේ කොහෙද නිය තියෙන්නේ කොහෙද දත් තියෙන්නේ කොහෙද සම් තියෙන්නේ කොහෙද මස් තියෙන්නේ කොහෙද නහර තියෙන්නේ කොහෙද ඇට සැකිල්ල කොහමද පිහිටලා තියෙන්නේ ඒ ඇතුලේ තියෙන ඇට මිදුළු කොහමද වකුගඩු කොහමද පෙනහල්ල කොහමද ඒ ආදි වශයෙන් හොඳට බලන්න පිහිටි ස්ථාන වශයෙන් ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරන ඔක පිළිකුල්ද නැද්ද කියලා බලන්න. දැකලා අවබෝධ කරගන්න. ඔය එකක්වත් ආසාවෙන් පරිහරණය කළ යුතු ඒවා නෙමෙයි. පිළිකුලෙන් බැහැර කළ යුතු ඒවා. පාට කර කර ලස්සන කර කර සරස සරස තියාගතිය යුතු ඒවා නෙමෙයි. ස්වභාවයෙන්ම දුර්ගන්ධයෙන් යුක්ත අහක දැමිය යුතු පිළිකුල් දේවල් හැටියට දැర్శණය වෙනවා නම් හැබැයි ඒ තුළ වැඩෙන්නේ සමතයයි. ඒ තුළ වැඩෙන්නේ සමතය. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාව. දැන් බුදුරජාන් වහන්සේ තාම දේශනා කරන්නේ මේ සතර මහා තාම විදර්ශනාවට ගන්න කතාගතයන් වහන්සේ. ඒ වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සටහන් වශයෙන්, පිහිටි ස්ථාන වශයෙන්, පිළිකුල් වශයෙන් බලනකොටත් වැඩෙන්නේ සමතේම. හැබැයි කෙස් ටික අරගෙන සතර මහා ධාතු හැටියට දැක්කොත් අන්න විදර්ශනා. අන්න විශේෂ දර්ශනය. අන්න පටන්ගත විදර්ශනා. දැන් බලන්න ඕක. ඒතකොට සමතේම විදර්ශනාවට හරවන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමතේ නවත්තලා විදර්ශනාවට යන්නත් පුළුවන්. කොහොමද සමතේම විදර්ශනාවට හරවන්නේ? ඒ සියල්ල මෙනෙහි කරේ සිතින්. සිතින්නේ මෙනෙහි කරන්නේ. එතකොට සිත කොහෙද හටගන්නේ? පරදේවස්ත්‍ය ඇසුරු කරගෙන. පරදේවස්ත්‍යයේ තියෙන අනුකෝප භාගයක විතරලයක් කෙලෙය ඇසුරු කරගෙන හටගන ශක්ති විශේෂයක් ඒකට සිත කියනවා. එහෙනම් මෙයා සම්බන්ධ වෙලා ඉන්නේ මෙයා ඇසුරු කරන්නේ හෘද වස්තුව. හෘද වස්තුව මොනවෙන්ද හැදිලා තියෙන්නේ? අන්න සමතේ හැර හැරව විදර්ශනාවට. හෘද වස්තුව හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන්. ආ. සතර මහා ධාතුන්ගෙන් හෘද වස්තුව හැදිලා තියෙන්නේ. ඒතර සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච හෘද වස්තුව ඒක විතරද තියෙන්නේ? නෑ තව 31ක් තියෙනවා. අන්න වෙන් කරන්න. ඒතකොට සියලුම දේවල් ගන්න වෙන්නේ 31ම ගන්න වෙන්නේ සතර මහා ධාතු හැටියට. අන්න විදර්ශනා. අන්න විදර්ශනා පටන් ගත්තා. දැන් එතකොට එතන ඉඳලා දකින්නේ ඒ කොටස් හැටියට නෙමෙයි ඒ සියලුම කොටස් නිර්මාණය වෙච්ච සකස් වෙච්ච දේවල් හැටියට ඒ තමයි සතර මහා ධාතු හැටියට. අන්න බුදුරජාන් වහන්සේ දේශනා. කාය කායනුපස්සී විහෙරති. කයේ කය අනුව බලමින් වාසය කරන්න. කාය කායනුපස්සී විහෙරති. ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනාසු වේදනානුපස්සී විහෙරති. දැන් විදර්ශනාවට හරවලා ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනාසු වේදනානුපස්සී විහෙරති. මේ ලස්සන ඵලයක් දැන් උපදවගෙන තියෙන හේතුන්ගෙන් තමයි උපදවාගත්තේ මෙතනට නිකන් ආවේ. සත්පුරුෂ ආශ්‍රය ඒ හේතුව නිසා සද්ධර්මය ශ්‍රවණය කළා. සද්ධර්මය ශ්‍රවණය කිරීම නිසා ශ්‍රද්ධාව හටගත්තා. ශ්‍රද්ධාව නිසා නුවණින් මෙනෙහි කළා. නුවණින් මෙනෙහි කිරීම නිසා මනා නුවණක් ඇති වුණා. මනා නුවණක් ඇති වීම තුළ ඉන්ද්‍රිය සංවර වුණා. ඉන්ද්‍රිය සංවර වීම නිසා ත්‍රිවිධ සුචරිතයේ යෙදුණා. ත්‍රිවිධ සුචරිතය නිසා සතර සතිපට්ඨානේ වඩනවා. අනු මේ එකින් එකට හේතුඵල. ඒ හේතුව නැත්තම් ඉදිරි ඵලයක් හදන්නම බෑ. එහෙනම් වේදනාසු වේදනානුපස්සී විහෙරති. විඳින වේදනාවේ අවස්ථාවේ දැනගන්න දැකගන්න. කායික දුක් වේදනාවක් විඳිනවා නම් මම දැන් කායික දුක් වේදනාවක් විඳින්මින් ඉන්නේ. දැනගන්න දැකගන්න. කායික සැප වේදනාවක් විඳිනවා නම් කායික සැප වේදනාවක් මම දැන් විඳින්මින් ඉන්නේ. ඒ අවස්ථාවේ විඳින වේදනාව දැනගන්න. මානසික දුම්නස් වේදනාවක් විඳිනවා නම් මානසික දුම දුමනස් වේදනාවක් මම දැන් විඳිනවා කියලා ගන්න. මේ සම්මුති දේශනාවක්. ඒ සම්මුති දේශනාව තුළ දේශනා කරන්නේ පෙන්වන්නේ හේතුඵල. මේ හේතුයෙන් මේ ඵලය හටගන්න ආකාරය. මේ තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යායය. එහෙනම් අපි නිවනට යනවා නම් මේ හේතුඵල අනුවම ඕන යන්නේ. එහෙනම් මානසික සුව වේදනාවක් විඳිනවා නම් මානසික සුව වේදනාවක් විඳිනවා කියලා දැනගන්න දෙක ගන්න. මානසික දුක් වේදනාවක් විඳිනවා නම් මම දැන් මානසික දුක් වේදනාවක්, දෝමනස්ස වේදනාවක් විඳිනවා කියලා දැනගන්න, දැකගන්න. ඒ වගේම ඉන්ද්‍රියන් මූලික කරගෙන හට ගන්නවා වේදනාව. චක්කු සංපසියා වේදනා. ආ මම දැන් මම දැන් ඇහෙන් රූපයක් දැකලා ඒ පිළිබඳව විඳින්න ඉන්නවා. චක්කු සංපසියා වේදනා. මම දැන් කනෙන් ශබ්දයක් අහලා ඒ පිළිබඳව විඳින්න ඉන්නවා. බලන්න පුළුවන් තමයි. මම නාසයෙන් ගන්ධ ගන්ධයක් ආග්‍රහණය කරලා ඒ පිළිබඳව විඳින්මින් ඉන්නවා. ඝන සම්පස්සිය වේදනා. මම දිවෙන් රසයක් වින්දනය කළා ඒ පිළිබඳව විඳින්මින් ඉන්නවා දැන්. ජීව සම්පස්සිය වේදනා. කාය සම්පස්සිය වේදනා. මම කය මූලික කරගෙන සුව වේදනාවක් විඳිනවා. කාය සම්පස්සිය වේදනා. විඳිනවා කියලා දැනෙනවා. මනෝ සම්පස්සිය වේදනා. මම මනස මූලික කරගෙන අරමුණු සුභ අරමුණු, ඊටුණු අරමුණු පිළිබඳව සිතලා ඒ පිළිබඳව විඳින්මින් ඉන්නවා මනෝ සංපස්සජා වේදනා. ඒ විඳින වේදනාවේ ඒ අවස්ථාවේදී දැනගන්න, දැකගන්න. වේදනානුපස්සන. චිත්තේ චිත්තානුපස්සන. සිත හැසිරෙන ආකාරයක් බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත හැසිරෙන ආකාරය බලන්න. රාග සහිත සිතක් නම් රාග සහිත සිතක් කියලා දැනගන්න, දැකගන්න. රාගය කියන්නේ ඇලුනා. යම් තැනක සිත ඇලුනාද ඒක දැනගන්න ඒක දැක ගන්න රාග සහිත සිතක්. රාග රහිත සිතක් නම් රාග රහිත සිතක් කියලා ඒ අවස්ථාවේම දැනගන්න දැක ගන්න. දේශ සහිත සිතක් ඇති වුණොත් දේශ සහිත සිතක් කියලා ඒ අවස්ථාවේම දැනගන්න ඒ අවස්ථාවේම දැක ගන්න. දේශ රහිත සිතක් නම් දේශ රහිත සිතක් කියලා ඒ අවස්ථාවේම දැනගන්න ඒ අවස්ථාවේම දැක ගන්න. මෝහ සහිත සිතක් නම් මෝහ සහිත සිතක් කියලාද ඒ අවස්ථාවෙම දැනගන්න ඒ අවස්ථාවෙම දැනගන්න ඒ අවස්ථාවෙම දැක ගන්න මෝහය රහිතයි නෑ මම දැන් ප්‍රඥාවෙන් බලන්නේ මම නුවණින් බලන්නේ මෝහ රහිත සිතක් නම් මෝහ රහිත සිතක් කියලා ඒ අවස්ථාවෙම දැනගන්න දැක ගන්න චිත්ත චිත්තානුපස්සී විරති උසස් සිතක් නම් උසස් සිතක් කියලා ඒ අවස්ථාවෙම දැනගන්න ඒ අවස්ථාවෙම දැක ගන්න පහත් සිතක් නම් පහත් සිතක් කියලා ඒ අවස්ථාවෙම දැනගන්න, ඒ අවස්ථාවෙම දැකගන්න. සමාහිත සිතක් නම් සමාහිත සිතක් කියලා ඒ අවස්ථාවෙම දැනගන්න, ඒ අවස්ථාවෙම දැකගන්න. උද්දච්ච සිතක් නම් උද්දච්ච කියන්නේ වික්ෂිප්ත වෙන, විසිරෙන, විසිරුණු සිතක් නම් විසිරුණු සිතක් බව ඒ අවස්ථාවෙම දැනගන්න, ඒ අවස්ථාවෙම දැකගන්න. ඒතර සමාහිත සිතක් නම් ඒ අවස්ථාවෙම දැනගන්න, ඒ අවස්ථාවෙම දැකගන්න. මානෙන් යුක්ත සිතක් නම් මානෙන් යුක්ත සිතක් කියලා දැනගන්න, දැකගන්න. මානෙන් තොර වූ සිතක් නම් මානෙන් තොර වූ සිතක් කියලා. ඒ අවස්ථාවෙම දැනගන්න, ඒ අවස්ථාවෙම දැකගන්න. අන්න චිත්තේ චිත්තානුපස්සී විරති. සිතේ සිතානුව බලමින් වාසය කරන. ඒතර බුදුරජාන් වහන්සේ මේ සතර සතිපට්ඨානය දේශනා කළා ප්‍රකාශ කරන මහණෙනි. මේ සතර සතිපට්ඨානය යම් කිසි කෙනෙක් අවම දින හතක් උපරිම වසර හතක් නිවැරදිව වැඩුවොත් මම අප වෙනවා. මම කැප වෙනවා. ඒ අයට කරුණු දෙකක් බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද? අනාගාමි ඵලය හෝ අරිහත් වේ. ඒ නිසා තමයි කායන අයම් වික්කවේ මග්ගෝ කිව්වේ. එහෙනම් අවම දින හතක් නිවැරදිව සතර සතිපට්ඨානයේ යෙදුනොත් උපරිම වසර හතක් මේ කාලය තුල නියත වශයෙන්ම ලැබෙනවා කියන කාරණේයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එහෙනම් ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ධර්මයේ ධර්මයේ මොකක්ද ධර්මය? කාමච්ඡන්දයෙන් යුක්ත සිතන්න කාමයේ කාමච්ඡන්දය මගේ සිත තුළ තියෙනවා කියලා දැනගන්න දෙක ගන්න. අර කාමයන් පිළිබඳ ඇති වෙන කැමැත්ත. කාමච්ඡන්දය. කාමච්ඡන්දය මගේ සිතේ දැන් නැත්තම් දැන් මගේ සිතේ කාමච්ඡන්දයක් නැහැ කියලා දැනගන්න දැක ගන්න. යම් වෙලාවක නෝපන් කාමච්ඡන්දයක් උපදීද ඒකක් දැනගන්න, ඒකක් දැකගන්න. ඒ උපන් කාමච්ඡන්දේ ප්‍රහීනද? ඒ කියන්නේ මතු නූපදීද? ඒකක් දැනගන්න, ඒකක් දැකගන්න. ඒ ප්‍රහීන වූ කාමච්ඡන්දේ මතු නූපදීද? ඒකක් දැනගන්න පුළුවන්, දැකගන්නත් පුළුවන්. අන්න ධම්මානුපස්සන දැන් අපිට තියනවාද කියලා එතකොට තමන්ම තමයි දැනගන්නේ තමන්ම තමයි දැකගන්නේ අන්න මේ විදිහට යම් කිසි කෙනෙක් තොර කාය කායනුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති මේ විදිහට සතර සතිපට්ඨානේ වඩනවා නම් එයාට වැඩෙනවා ඉතාමත්ම ලස්සන ඒක හේතුව ඒ හේතුවෙන් ඒ සතර සතිපට්ඨානේ වැඩිම නැමැති හේතුවෙන් එයා තව ලස්සන ඵලයක් උපදවනවා ඒ තමයි බෝධිඅංග බෝධිඅංග බුද්ධියට හේතු වෙන අංග හතක් තියෙනවා සතිය, ධම්මවිචය, වීරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඒ අරිහත්ත්වයට මෙහෙන් තියෙන අංග හත හැබැයි කොහෙලි හරි උපදිනවා. ඒ හතේ උපදුනේ අර ලස්සන හේතුයෙන් මොන හේතුයෙන්ද? සතර සතිපට්ඨාන නැමැති හේතුයෙන් තමයි ඒ ඵලය උපදින්නේ. බෝධිආංග බුද්ධියට හේතුව අංග සතිය කියන්නේ 100. ධම්මවිචි කිව්වේ ප්‍රඥාව දැන් හොඳට අවබෝධයි හේතුඵල ධම. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඥාන උපදවාගෙන තියෙනවා. සම්මර්ෂණ ඥානය. ඒවට නාම රූප පරිච්ඡේද ඥානය, උද්‍යව්‍ය ඥාන, ගංගානුදර්ශන ඥාන, වෛකුපට්ඨාන ඥාන, ආධිනවානුදර්ශන ඥාන, මුංචිත කමන්තා ඥාන, ආදී වශයෙන් නිබ්බිදානා ඥාන, මුංචිත කමන්තා ඥාන, මේ ආදී වශයෙන් ඥානත් උපදිනවා. ඒ ධම්මවිචි. සති ධම්මවිචි වීරිය. ඒ සඳහා දැන් නිරන්තරයෙන් වෙර වඩනවා, මහන්සි ගන්නවා, උනන්දු වෙනවා, ඉතිරි කරුණු ටික සම්පූර්ණ කරගන්න. වීරිය ප්‍රීති ලොකු සතුටක් ඇති වෙයි. ඒ ඇති වෙන්නේ ධර්මයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ හා ධර්මයේ මහා සංඝරත්නයේ තුනුරුවන් කෙරෙහි පිළිබඳ ඇති වෙන අසීමිත ප්‍රීතියක් ඇති වෙනවා. සතිය ධම්මයේ වීරිය ප්‍රීති පස්සද්දි කාය චිත්ත දෙක හොඳට සංසිඳෙනවා. පස්සබ්දි. සමාධි හොඳ සිතට සිත ඒ තැන්පත් ඒකාග්‍රතාවයෙන් යුක්තයි. ඒ සමාධිය ලෞකික එකක් නෙමෙයි ඒ සමාධිය ලෝකෝත්තර එකක්. කොහොමද ලෝකෝත්තර එකක් වෙන්නේ? අංග හතක් පිරිවර වෙලා එන්නේ එකට. මොකද්ද? යම් වෙලාවක ඒවි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මේ අංග හත පිරිවර වෙලා ආවොත් සිතේ ඒකාග්‍රතාවයක් සිතේ තැන්පත් බවක් ඒ තමයි ලෝකෝත්තර සමාධිය. ඒ තමයි සම්මා සමාධිය. අන්න තොර සතිය ධම්මවිචය වීරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා. සිත තියෙන උපේක්ෂාවේ ඒ තමයි අෂ්ටලෝක ධර්මයේ කෙරේ පවතිනා වූ උපේක්ෂාව. අෂ්ටලෝක ධර්මයේ කෙරේ පවතිනා වූ උපේක්ෂාව. ලාභාලාභය අසයස නින්දා ප්‍රශංසා සැප දුක හැමේ නොසැලෙන සිතක් අකම්පිත සිතක් එතන ශෝකයක් නැහැ ඇලීමක් නැහැ ගැටීමක් නැහැ අන්න බෝධිඅංග ලස්සන ඵලයක් උපදවන ආයෙක හේතුවක් වෙනවා තව ලස්සන ඵලයක් උපදවන්නේ ඒ මොකක්ද විද්‍යා විමුක්ති විද්‍යා විමුක්ති විමුක්ති කිව්වේ නිදහස් වුණා සියල්ලෙන්. ඒ කියන්නේ නිවන අවබෝධ කළා කියන එක තමයි. ධර්ම දේශනාව අවසන් කරනවා. කාලය අවසන් වෙලා තියෙනවා. දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියනවා. සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු